ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන් ජේෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරිධම්ම ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහැවතුනි සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ කෝසල සංයුත්තේ සප්ත ජටිල සූත්‍රය ඇසුරු කරගෙනයි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සරේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානං හි යඤ්ජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ් මාසෝච සුවන්න චන්නෝ චරන්ති ඒකා පරිවාර චන්නා අන්තෝ අසුද්ධා සවිසෝච මානාති පූජනීය මහා සංඝරත්නයන් අවසර සද්ධර්ම ශ්‍රවණා බිලාංසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර වාසනාවන්ත කාරුණික පින්වත්නි සූත්‍ර 7762ක් සංයුත්ත නිකායට අයත් වෙනවා බණවර මේ වශයෙන් ගත්තොත් එහෙම බණවර 100ක් වර්ග වශයෙන් ගත්ත කල වර්ග පහක් මේ සංයුක්ත නිකායට අයත් වෙනවා. පස්සන වග්ගයට කියනවා සඝාතක වග්ගය කියලා. සඝාතක වග්ගයේ කෝසල සංයුක්තය කියලා කියන්නේ මේ තථාගත ධර්මයන් ශ්‍රවණය කරන ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ සෑම අයෙකුටම කෝසල සංයුක්තිය කියන වචනය කන වැකෙනකොටම සිහියට නැගෙනවා එදා ලෝතුරා තථාගතයන් වහන්සේගේ ධර්මාන සමේ ಭಾರತ දේශයේ වාසය කරන්නට යෙදුන කොසල් මහා රජතුමා පිළිබඳව ලෝතුරා තථාගතයන් වහන්සේ පින්නතුනි කොසල් මහා රජතුමා මූලික කරගෙන කේන්ද්‍ර කරගෙන ඇසුරු මිසුරු කරගෙන දේශනා කරන්නට යෙතුණු සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙලා තියෙන කොටසට කියනවා කෝසල සංයුක්තය කියලා. එදා සවැත් නුවර ලෞතර තථාගතයන් වහන්සේ විසාකා මහ උපාසිකා විසින් 18 කෝටියක් ධනෙ වියපැදම් කරලා සකස් කරලා පූජා කරන්නට යෙදුණු මිගාර මාතු ප්‍රාසාදය පූර්වාරාමේ ලෞතර තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා සවැත් නුවර අගනගරේ රජගහ නුවර කෝසල සංයුක්තයේ කියනකොට කොසල් මහා රජතුමා සඳහන් කරනකොට බුද්ධ චරිතයත් කෝසල චරිතයත් පින්නතුනේ සමානකම් තියෙනවා සමහර දේවල් තුල බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම සමීපයෙන් ඇසුරු කරන්නට යෙදුණු රජ කෙනෙක් තමයි කොසල් මහා රජතුමා. ඒට හේතුව කොසල් මහා රජතුමා ශාක්‍ය වංශික රජ කෙනෙක්. ලෝතර තථාගත අමාමේණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශාක්‍ය වංශික කෙනෙක් කොසල් මහා රජතුමාගේ වයසත් ලෝතර තථාගත අමාමේණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වයසත් බොහොම සමීප වයසක් දෙන්නම ඊ타මත්ම හොඳින් දන්නා හඳුනන දෙදෙනෙක් කොසල් මහා රජතුමා තමන්ගේ රාජ්‍ය පාලනය විශේෂෙහි පෞල් කටයුතු පවත්වාගෙන යාම විශේෂෙහි ලෝතුරා තථාගතයන් වහන්සේගෙන් අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබනවා එනිසා කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයෙන් ඇසුරු මිසුරු කරනවා එක්තරා දවක දවසක සන්ධ්‍යා භාගයේ දිවා විහෙරණයෙන් අනුතුරුව පින්නතුනේ ලෞතර තථාගතයන් වහන්සේ මේ පූර්වාරාමේ බහිද්්වාර කොට්ටකේ පිටත කොටසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට කොසල් රජතුමා පූර්වාරාමයට පැමිණෙනවා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන කොසල් රජතුමා පසකින් වාඩි වෙනවා බුදුරජාණන් වහන්සේත් සමග සුහද සාකච්ඡාවක කුසල් රජතුමා යෙදී සිටින අවස්ථාවේ පින්නතුනේ පූර්වාරාමයේ අසලින් තියෙනවා මාර්ගයක් ඒ මාර්ගයේ ගමන් කරනවා ජටිලියෝ හත් දෙනෙක් පරිබ්‍රාජකයෝ හත් දෙනෙක් අචේලකයෝ හත් දෙනෙක් සචේලකයෝ හත් දෙනෙක් බ්‍රාහ්මණයෝ හත් දෙනෙක් නිගණ්ඨයෝ හත් දෙනෙක් ඒ පරිබ්‍රාජක වේශයන්ගෙන් ඇඳුම් මායිත්තන් වලින් සැරසිලා මොන් ගමන් කරනවා කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවේ යෙදෙන ඉදිරිපස මාර්ගයෙන් මේ පිරිස ගමන් කරනවා මේ පිරිස ගමන් කරනවා දකින්න කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමග පින්නතුනේ සාකච්ඡාව මදකට නතර කරලා එතනින් ඉදිරියට පැමිණිලා අර විහාරයේ මළුවේ තමන්ගේ දකුණු දන හිස බිමට තියලා තමන්ගේ උතුරු සළුව ඒකාංශ කරගෙන අර පිරිස දෙස හැරිලා ශබ්ද නගලා කියනවා මමයි කුසල් මහා රජතුමා මමයි කුසල් මහා රජතුමා මමයි කුසල් මහා රජතුමා මේව ශබ්ද නගලා කියලා ඔවුන්ට ආචාර කරලා නැවතත් බුදුරජාණන් වහන්සේ සමීපයට කුසල් රජතුමා පැමිණෙනවා කොසල් රජතුමා ලෞතර තථාගතයන් වහන්සේට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අර මාර්ගයේ ගමන් කරන පිරිස ඔබ වහන්සේ දුටුවද බුදුරජාණන් වහන්සේ ඔය මාර්ගයේ ගමන් කරන්නට යෙදුනේ ආර්යයන් වහන්සේ රහතන් වහන්සේලා කෙලෙස් දුරු කරපු උත්මයෝ තමයි අර මාර්ගයේ ගමන් කරේ ඒ නිසායි මම අර විදිහට নমස්කාර කරේ ආචාර කරේ මේ ප්‍රකාශය කුසල රජතුමා ප්‍රකාශ කරන වෙලාවේ ලෞතර තථාගතයන් වහන්සේ කුසල රජතුමාට පැහැදිලි කරනවා කුසල් මහා රජතුමනි ඔබතුමා ගිහි ගෙදර ජීවත් වෙන කෙනෙක් ඔබතුමා පුත්ත සම්බාධ සයනං අජ්ජාවසාම විවාහ ජීවිතයන් වලට ඇතුළත් වෙලා කංසැප විඳමින් ඇස් සතුටු කරමින් කන් සතුටු කරමින් නාස් සතුටු කරමින් දිව සතුටු කරමින් ශරීරය සතුටු කරමින් මනස සතුටු කරමින් ගෘහ ජීවිතයේ පස්කම් සැප විඳින කෙනෙක් ඔබ ජාත රූප රජතන් සාදියාම කන් වලට කරාඹු දානවා බෙල්ලට මාල දානවා අතට වලලු දානවා ඇඟිලි වලට මුදු දානවා මේ විදිහේ විවිධ කනකරාභරණයන්ගෙන් රන් රිදි මුතුමැණික් ආදී කනකරාභරණයන්ගෙන් ඔබ ශරීරය සරසා ගන්න කෙනෙක් අලංකාරමත් කරගන්න කෙනෙක් ලස්සන කරගන්න කෙනෙක් කාසික චන්දනම් පච්චනු භෝම රජතුමනි ඔබ උදේට ඇඳුම් අඳිනවා උදේට අඳින ඇඳුම දවල්ට වෙනස් කරලා දවල්ට ඇඳුමක් අඳිනවා දවල්ට අඳින ඇඳුම සවසට වෙනස් කරලා නව ඇඳුමක් හවසට අඳිනවා හවසට අඳින ඇඳුම රාත්‍රියේ කාලයට වෙනස් කරලා වෙනත් ඇඳුමක් රාත්‍රියට ඔබ අඳිනවා. ඔබ මඟුල් ගෙදරවල් වලට අඳින්නට වෙනම ඇඳුම් අවමඟුල් ගෙවල් වලට අඳින්නට වෙනම ඇඳුම් උත්සව අවස්ථාවල් වලට සැනකෙලි අවස්ථාවල් වලට විවිධ කුදුමහත් අවශ්‍යතාවයන් වෙනුවෙන් උත්සව සැනකෙලි වෙනුවෙන් අඳින්නට විවිධ ඇඳුම් ආයිත්තම් වලින් ඔබ ගත සරසන කෙනෙක් ගත සරසන කෙනෙක් මාලා ගන්ධ විලේපණං ධාරයාම ඔබ මුහුණ සරසන්නට මුහුණට ගාන ආලේපන වලින් මුහුණ සරසනවා ගතේ තවරා ගන්නා විවිධ ආලේපනයන්ගේ සුවඳ විලවුන් වලින් ගත සරස ගන්නවා කෙස් සරසා ගන්නට අලංකාරමත් කර ගන්නට කෙස් වලට ගාන විවිධ සුවඳ විලවුන් වලින් ආලේපනයන්ගෙන් කෙස් සරස ගන්නවා මේ විදිහට ශාරීරියේ විවිධ ස්ථානියෝ විවිධ දෑවලින් සරසා ගන්න අලංකාරමත් කරගන්න කටයුතු සිද්ධ කරන කෙනෙක් ඔබ කටයුතු සිද්ධ කරන කෙනෙක් ඔබ එනිසා රජතුමනි මේ විදිහට ගිහි ගෙදර ජීවත් වෙමින් කම්සප විඳිමින් ගිහි සැප සම්පත් භුක්ති විඳිමින් ගිහි ගෙදර ජීවත් වෙන ඔබට මේ රහතන් වහන්සේ නමක් කිය මේ රහතන් වහන්සේලා වැඩි උතුම් පාරමිතාවන් පුරන කෙනෙක් කිය කෙනෙක් පිළිබඳව එහිම අනාවැකි ප්‍රකාශ කරන්නේ එහෙම තීන්දු තීරණ ලබා දෙන්නට මේ විදිහේ කාමුක ජීවිතයක් ගත කරන ඔබ එන්නෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ ප්‍රකාශ කරන ප්‍රකාශයේ සත්‍යයක් වෙන්නේ නැහැ. ඔබ වෙන්නම් කරන ප්‍රකාශනයන් අර්ථ ශූන්‍ය ප්‍රකාශනයන් අර්ථ ශූන්‍ය ප්‍රකාශනයන් ඒ වගේ සත්‍ය ගැබ් වෙලා නැහැ. මේ ලෝකේ මේ ලෝකේ ලෞතර තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නවන්න රූපේන නරව සුජානෝ න විස්සසේ උත්තර දස්සනේන සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරන්ති පතිරූපකෝ මත්තිකෝ කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝව සුවන්න චන්නෝ චරන්ති ඒකා පරිවාර චන්න අන්තෝ අසුද්ධා භවසෝබමාන පින්නතුනේ ලෝතුරා තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කොසල් මහා රජතුමාට සඳහන් කරනවා සංවාසේනකෝ මහරජා ශීලං වේදි තබ්බං ඔබ වැන්නන්ට එහෙම පුද්ගලයෙක් දුටු පමණින් එහෙම පුද්ගලයෙකුගේ මුහුණක් දුටු පමණින් ශරීරයක් දුටු පමණින් සිනහවක් දුටු පමණින් ඇඳුමක් දුටු පමණින් පුද්ගලයෙක් මෙබඳු පුද්ගලයෙක් කියලා එහෙම ප්‍රකාශ කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. සංවාසේනකෝ මහරජා ශීලං වේදිතබ්බං මහරජතුමනි මේ ලෝකයේ කෙනෙක් සිල්වත් කෙනෙක් කියලා හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්නට නිවැරදිම ක්‍රමවේදය වෙන්නට ඕනේ. එහෙම කෙනෙකුගේ ඇඳුමෙන් සිල්වතෙක් කියලා නම් කිරීම නෙවෙයි. ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් අන්තර්ජාලයෙන් සිල්වතෙක් කියන එක නෙවෙයි මේ ලෝකේ කරන නිවැරදි සිල්වත් භාවය පිළිබඳ තීන්දුව නිශ්චය නිගමණය ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා බලන්න පින්නතුනේ අද වගේ සමාජ ලෝකයකට මීට අවුරුදු 2563කට පෙර ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ උතුම් කාරණා අද වගේ භෞතික සැප සම්පත් සොයාගෙන හමාගෙන යන සමාජයකට ඇස් සතුටු කරන්නට, කන් සතුටු කරන්නට, නාස් සතුටු කරන්නට, දිව සතුටු කරන්නට, ශරීරය සතුටු කරන්නට, මනස සතුටු කරන්නට භෞතික සැප සම්පත් ජීවිතය කරගෙන ජීවිතේ එකම අරමුණ කරගෙන භෞතික සැප සම්පත් හඹාගෙන යන භෞතිකත්වය වාණිජත්වයේ කරපින්නාගත් මිල මුදලම සමාජයේ මනින එකම මිනුම් දණ්ඩ බවට සලකන සමාජ ලෝකයේට ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊ타මත්ම වැදගත් කාරණා හතරක් ඊ타මත්ම වැදගත් කාරණා හතරක් කුසල් මහා රජතුමා මූලික කරගෙන ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කළත් මේ 21 වන සියවසේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් හිනිපෙත්තට ගමන් කරන ඇඟලුතුඩෙන් ලෝකයේම එකම කාමරයකට රැගෙන යන මේ සමාජ ලෝකයේ තුල පින්නතුනේ මේ ලෝකයේ සිල්වතා කියන උතුම් ගුණ ගුණ සම්පන්න කෙනා හඳුනා ගැනීම විශේෂෙහි ඉතාමත්ම වැදගත් ලස්සන නිර්ණායක කිහිපයක් සත්ත ජටිල සූත්‍රයෙන් ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවාසේනකෝ මහරජා සීලං වේදිතබ්බං මහරජතුමනි එහෙම ඇඳුමක් පාදක කරගෙන මූණක් පාදක කරගෙන සිනහාවක් පාදක කරගෙන ආරණ්‍යකද වාසය කරන්නේ ග්‍රාමයකද වාසය කරන්නේ ග්‍රන්ථ ධූරයේද වැඩ සිටින්නේ විදර්ශනා ධූරයේද වැඩ සිටින්නේ ග්‍රාම වාසීද ආරණ්‍ය වාසීද බාලද තරුණද මහලුද පින්නතුනේ සුදු වස්ත්‍රද හඳින්නේ කහ වස්ත්‍රද හඳින්නේ වෙනත් වර්ණයන්ගෙන් යුක්ත වස්ත්‍රද හඳින්නේ මේ බාහිර සාධක පාදක කරගෙන මේ සමාජ ලෝකයේ තුල බෞද්ධ සමාජ ලෝකයේ තුල කෙනෙකුගේ සිල්වත්භාවය තීන්දු කරන්නට කිසිසේත්ම අවකාශයක් හැකියාවක් නෑ ඒ තීන්දුව නිවැරදි තීන්දුවක් වෙන්නේ නෑ මේ ලෝකේ කෙනෙකුගේ සිල්වත් භාවය පිළිබඳ සලකා බැලීමේදී පින්නතුනේ දකින ගමම්ම මෙයා සිල්වත් වචනයක් අහපු විගසම එයා සිල්වත් අඳින ඇඳුමක් දුටු විගසම ඒ සිල්වත් ඇඳුමක් පරිසරයක් දුටු විගසම එතන වාසය කරන්නේ සිල්වත් උදවිය එහෙම කෙනෙක් පිළිබඳව සිල්වත් භාවයේ පිළිබඳව නිර්ණය කිරීම බුදුදහමට අනුගතනේ ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ දවසක් ආශ්‍රය කරලා සතියක් ආශ්‍රය කරලා මාසයක් ආශ්‍රය කරලා වර්ෂයක් ආශ්‍රය කරලා වර්ෂ 5ක් 10ක් පින්නතුනේ මේ සමාජ ලෝකයේ තුල හරියට නුවණින් සිහිබුද්ධියෙන් යුක්තව කෙනෙක් ආශ්‍රය කරන්නට ඕනේ. සීබුද්ධියකින් තොරව ජීවිතය පුරාම ආශ්‍රය කළත් ඔහු සිල්වත් කෙනෙක්ද කියන එක හඳුනන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා මනා නුවණින් යුක්තව මනා වැටහීමෙන් යුක්තව මනා අවබෝධයෙන් යුක්තව අති දීර්ඝ කාලයක් ඊ타ත්ම සමීපව අයකු ආශ්‍රය කිරීමෙන් පමණයි ඔහු සිල්වත් කෙනෙක්ද කියලා මේ ලෝකේ හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ ආශ්‍රයෙන්ම පමණයි පින්නතුනේ කෙනෙකුගේ සිල්වත් භාවය පිළිබඳ තීරණයකට ලැබෙන්නට අවකාශ ලැබෙන්නේ වෙනත් බාහිර සාධක පාදක කරගෙන මොනතරම් සමාජ ලෝකයා යම් පුද්ගලයන් පිළිබඳ කොයිතරම් විදිහට ප්‍රකාශයන් සිද්ධ කළා පුවත්පත්වල තිබුණාට ගුවන් විදුලි වලින් කිව්වට රූපවාහිනිය වල කිව්වට පොත්පත් වල ලිව්වට කෙනෙකුගේ සිල්වත් භාවයක් තීන්දුව කරන එක තීරණ කරන එක නිවැරදි තීන්දුවක් වෙන්නේ නැහැ කොසල් මහා රජතුමාට ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංවාසේනකෝ මහරජා සීලං වේදිතබ්බං මහා රජතුමනි ඊ타මත්ම නුවණින් යුක්තව සිහිබුද්ධියෙන් යුක්තව කෙනෙක් දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් පමණයි ඔහු සිල්වතෙක්ද සීල සම්පන්න කෙනෙක්ද නැත්ද කියන එක පිළිබඳ මේ ලෝකයේ නිගමණයකට එළඹෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංවෝහාරේනකෝ මහරජ සෝචෙයං වේදිතබ්බං මහරජතුමනි මේ ලෝකේ කෙනෙකුගේ පවිත්‍රත්වයේ පිළිබඳ පිරිසුදු භාවයේ පිළිබඳ ඇඳුමකින් තීන්දු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ගිහිද පැවිදිද කියන එක භාවය තුලින් තීරණය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බාල කෙනෙක්ද තරුණ කෙනෙක්ද මහලු කෙනෙක්ද කියන ස්වરૂපයන් මත කෙනෙකුගේ පවිත්‍රත්වයක් පිළිබඳව පිරිසුදු භාවයක් පිළිබඳව නිර්ණයකට එළඹෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝෝහාරේනකෝ මහරජ සෝචෙයං වේදිතබ්බං මේ ලෝකේ කෙනෙකුගේ පවිත්‍රත්වය පිළිබඳ නිවැරදි තීන්දුවකට නිගමනයකට එළඹෙනවා නම් ඒ එළඹෙන්නට සුදුසුම ක්‍රමය තමයි ඔහුත් සමග සාකච්ඡාවන් සිද්ධ කිරීමෙන් කතා බහ කිරීම තුළින් දවසකින් දෙකකින් අවුරුද්දකින් වර්ෂ කිහිපයකින් පින්නතුනේ කිනෙකුගේ පිරිසුදු භාවය පිළිබඳ එළඹෙන නිගමනයන් නিত্য නිවැරදි නිගමනයන් වෙන්නේ නැහැ. මනස සිහි බුද්ධියකින් තොරව කරන නිර්ණයන් නිගමනයන් නිවැරදි නිගමනයන් වෙන්නේ නැහැ. කොච්චර කතා කළත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ පවිත්‍රත්වය පිළිබඳ හඳුනා ගන්නට නම් පිරිසුදු භාවය පිළිබඳ හඳුනා ගන්නට නම් ඔහුත් සමග දීර්ඝ කාලයක් සාකච්ඡා කරන්නට ඕනේ කතා කරන්නට ඕනේ කතා කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් තමයි ඔහුගේ පිරිසුදු භාවයේ පිළිබඳ මනා සිහිබුද්ධියෙන් යුක්තව කතා කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් තමයි නිවැරදි විදිහේ නිගමනයකට එළඹෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ලෞතර තථාගතයන් වහන්සේ කුසල් මහා රජතුමාට සඳහන් කරනවා තුන්වෙනි කාරණයක් ආපදාසුකෝ මහරජා ධාමෝ වේදි තබ්බෝ මහරජතුමනි මේ සමාජ ලෝකේ ජීවත් වෙන අයවලුන් අතර කෙනෙකුගේ අභ්‍යන්තරික ලක්ෂණ අභ්‍යන්තරික ස්වરૂපයන් අභ්‍යන්තරික චරිත ස්වરૂපයන් අපට හඳුනා ගන්නට අවස්ථාවන් තියෙනවා. ඒක ඇඳුමෙන් හඳුනා ගන්නට බෑ. ඒක සිනහවෙන් හඳුනා ගන්නට බෑ. ඒක කතාවෙන් හඳුනා ගන්නට බෑ. සමාජයේ බොහෝ දෙනා කෙනෙකුගේ ශරීර ස්වરૂපයන් මත ඒ පුද්ගලයන්ගේ අභ්‍යන්තරික ලක්ෂණ පිළිබඳ නිගමනවලට එළඹෙනවා. තීන්දුවලට එළඹෙනවා. ලෞතර තථාගතයන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාවෙන් මේ සමාජ ලෝකයේ ජීවත් වීම පිළිබඳ අපූර්ව පාඩමක් ලෝකයට හෙලිපෙහෙලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපදාසුකෝ මහරජා කාමෝ වේදිතබ්බෝ මා රජතුමනි කෙනෙකුගේ අභ්‍යන්තරික ලක්ෂණයන් නිවැරදි විදිහට හඳුනා ගන්නට නම් ඔහුව ගැටලු වලට ලක් වෙන්නට ඕනේ අභියෝග වලට ලක් වෙන්නට ඕනේ ප්‍රශ්න වලට ලක් වෙන්නට ඕනේ පසුබෑම් වලට ලක් වෙන්නට ඕනේ පරාජයන් වලට ලක් වෙන්නට ඕනේ කෙනෙකුගේ අභ්‍යන්තරික ස්වરૂපයන් එළියට එන්න විදහ පාන්න පින්නතුනේ අන්න අර විදිහේ ලක්ෂණයන් වලට කෙනෙක් මුහුණ පාන්නට ඕනේ. ඒබඳු ස්වરૂපයන් වල අවස්ථාවන් වල ඔහු කටයුතු කරන ස්වરૂපය ජයග්‍රහණය ජයග්‍රහණ ලබලා සිටින ස්වરૂප අවස්ථාවකද පරාජයටපත් වෙනකොට ඔහු හැසිරෙන්නේ. සාමාන්‍ය කටයුතු කරන අවස්ථාවක ස්වરૂපයෙන්ද ප්‍රශ්නයකට මුහුණ පාපු අවස්ථාවක ඔහු හැසිරෙන්නේ. ගැටලුවකට මුහුණ පාපු අවස්ථාවක ඔබ හැසිරෙන්නේ. ඔබට මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඔබේ ජීවිතය තුළ මේ කියන චරිත ලක්ෂණ පිළිබඳ ඔබට මතකයට එනවා ඥාතීන් තුල තිබෙන මෙබඳු චරිත ස්වરૂපයන් පිළිබඳ ඔබට මතකයට එනවා. තමන්ගේ ගමේ ප්‍රදේශයේ රටේ ලෝකේ විවිධ පුද්ගලයන් මෙබඳු අවස්ථාවන් වල හැසිරෙන ස්වરૂපය ක්‍රියා කරන ස්වરૂපය මුහුණ දෙන ස්වરૂපය ඔබට මතකයට එනවා. ලෝතුරා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආපදාසුකෝ මහරජා ධාමෝ වේදිතබ්බෝ මහරජතුමනි පුද්ගලයෙකුගේ අභ්‍යන්තරික චරිත ස්වરૂපයන් විදහාපාන එළියට එන අවස්ථාවන් තමයි ඊ타මත්ම හොඳින් ඊ타මත්ම සිහිබුද්ධියෙන් කෙනෙක් ආශ්‍රය කරනකොට අන්න ඒ කියන අවස්ථාවන් වල ගැටළු වලට මුහුණ පාපු අවස්ථාවක අභියෝගයකට මුහුණ පාපු අවස්ථාවක පරාජයකට මුහුණ පාපු අවස්ථාවක ඔහු හැසිරෙන ස්වરૂපය තුල තමයි ඔහුගේ අභ්‍යන්තරික චරිත ස්වરૂපයන් පිළිබිඹු වෙන්නේ විදහාපාන්නේ එළියට එන්නේ සැබෑම පුද්ගලයා හඳුන ගන්නට අවස්ථාවන් ලැබෙන්නේ හතරවෙනි කාරණිය ලෞතර තථාගතයන් වහන්සේ කුසල් මහා රජතුමාට දේශනා කරනවා සාකච්ඡායකෝ මහරජා පඤ්ඤා වේදිතබ්බං මහරජතුමනි මහරජතුමනි කෙනෙකුගේ ප්‍රඥාවන්ත භාවය කෙනෙකුගේ ප්‍රඥාවන්ත භාවය කතාවෙන් පමණක් තීන්දුව කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සිනහවෙන් පමණක් තීන්දුව කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මුහුණෙන් පමණක් තීන්දුව කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ශරීරයෙන් පමණක් තීන්දුව කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තනතුරෙන් පමණක් තීන්දුව කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පරිසරයෙන් පමණක් තීන්දුව කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකයේ මේ ලෝකයේ පින්නතුනේ කෙනෙකුගේ ප්‍රඥාවන්ත භාවය කෙනෙකුගේ ප්‍රඥාවන්ත භාවය හඳුනා ගැනීමේදී ඊ타ත්ම වැදගත් නිර්ණායකයක් මේ උතුම් සූත්‍රයෙන් ලෞතර තථාගතයන් වහන්සේ ලෝකයට හඳුන්වලා දෙනවා සාකච්ඡායකෝ මහරජා අඤ්ඤා වේදිතබ්බං මේ ලෝකේ කෙනෙකුගේ ප්‍රඥාවන්ත භාවය හඳුනා ගන්නට නිවැරදිම නිර්ණායකය තමයි කෙනෙක් තමග සාකච්ඡා කිරීම නිතර නිතර සාකච්ඡා කිරීම දීර්ඝ කාලයක් සාකච්ඡා කිරීම බොහෝ කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීම දීර්ඝ කාලයක් දවසක් දෙකක් නෙවෙයි අවුරුද්දක් දෙකක් නෙවෙයි ඒ කරන සාකච්ඡාව ඊ타ත්ම හොඳ නුවණින් යුක්තව මනා නුවණින් යුක්තව සිහි බුද්ධියෙන් යුක්තව කෙනෙක් සමග දීර්ඝ කාලයක් සාකච්ඡා කිරීම තුළින් තමයි මේ ලෝකේ පුද්ගලෙක් ප්‍රඥාවන්තද නැද්ද යන්න පිළිබඳ නිගමනයකට ලැබෙන්නට හැකියාවක් ලැබෙන්නේ මේ කාරණා හතර සංවාසේනකෝ මහරජා ශීලං වේදිතබ්බං සංවෝහාරේනකෝ මහරජා සෝචේයං වේදිතබ්බං ආපදාසුකෝ මහරජා ධාමෝ වේදිතබ්බං සාකච්ඡායකෝ මහරජා අඤ්ඤා වේදිතබ්බං මේ කාරණා ලෞතුරා තථාගතයන් වහන්සේ කුසල් රජතුමාට දේශනා කරන විට කුසල් රජතුමා අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ සමීපයට ලං වෙලා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කරපු කාරණා මං ඉතාමත්ම හොඳින් අහගෙන හිටියා. ඉතාමත්ම හොඳින් අහගෙන හිටියා. ඒ කාරණාවන් වලින් ඔබ වහන්සේ මට පැහැදිලි කළා මේ ලෝකයේ මිනිස්සේ මුහුණෙන් පමණ, සිනහවෙන් පමණ, ඇඳුමෙන් පමණ, ගමනෙන් බිමනෙන් පමණ මේ කරන තීන්දු තීරණ නිගමන පුද්ගලයන් පිළිබඳ කරන තක්සේරුව මේ ලෝකේ නිවැරදි තක්සේරුවක් නෙවෙයි. ඔබ වහන්සේ මට ඊ타මත්ම වැදගත් කාරණාවන් මේ සූත්‍රය තුළ ඔබ වහන්සේ මට දේශනා කරා. බුදුහාමුදුරනේ මට සමා වෙන්න. බුදුරජාණන් වහන්සේ මට සමා වෙන්න. මම කුසල් මහ රජතුමා අර මං ඔබ වහන්සේට සඳහන් කළා අර ගමන් කරන ජටිලයෝ හත් දෙනා පරිබ්‍රාජකයෝ හත් දෙනා බ්‍රාහ්මණයෝ හත් දෙනා නිගණ්ඨයෝ හත් දෙනා අචේලකයෝ හත් දෙනා සචේලකයෝ හත් දෙනා රහතන් වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා නොවේ ඒ මගේ චරකුරුසයෝ ඒ මගේ ඔත්තු සපයන්නෝ ඔවුන් සවැත් නුවර ඉඳලා මගේ අනුදැනුම මත මේ රටේ විවිධ ප්‍රදේශයන් වලට විවිධ වෙස් දරාගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයන් වල තොරතුරු සොයාගෙන ඔවුන් මාව හමු වෙන්නට එනවා. ඒ ප්‍රදේශයන් වල තොරතුරු මට ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ ගම්වල ප්‍රදේශවල පුද්ගලයන් පිළිබඳ නිවැරදි තොරතුරු සපයා ගන්නේ එමද පුද්ගලයන් මම ඒ ප්‍රදේශයන් වලට යොමු කරලා බුදුරජාණන් වහන්සේ ඕන්නේ සියලු තොරතුරු මට සැලකිරීමෙන් අනතුරුව ඔවුන් ඇඳගෙන ඉන්න ඇඳුම් ආයත්තන් ගලවලා ඒවා සෝදලා ඔවුන් නහලා ඔවුන් විවිධ සුවඳ විලවුන් ඇගේ දරාගෙන නිවෙස් වලට ගිහිල්ලා අර සුපුරුදු විදිහට ගෘහ ජීවිතයන් ගෙවනවා. ගෘහ ජීවිතයන් ගෙවනවා. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ස්වરૂපය එක එනිසා ඔබ වහන්සේ සඳහන් කරපු කාරණයේ සත්‍යයක් ඔබ වහන්සේ සඳහන් කරපු කාරණය සත්‍ය කාරණයක් මේ විදිහට ලෞතර තථාගතයන් වහන්සේ නවන්න රූපේන නරසුජානෝ න විස්සසේ ඊතර දස්සනේන සුසඤ්ඤතාණංහි යඤ්ඤනේන අසඤ්ඤතාලෝක මිමං චරಂತಿ පතිරූපකෝ මත්තිකෝ කුණ්ඩලෝව ලෝහඩ මාසෝව සුවන්න චන්නෝ චරಂತಿ ඒකා පරිවාර චන්නා අන්තෝ අසුද්ධහා බහුසෝබමාන මේ ආදී උතුම් කරුණු කාරණා මේ උතුම් සූත්‍ර දේශනාව තුළ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ පස්වන සගාතක වර්ගයේ සත්ත ජටිල සූත්‍රයේ තුර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සමාජ ලෝකයේ පිළිබඳ ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රාශියක් මේ සමාජයේ ජීවත් වෙන පුරවැසියන් විදිහට පුද්ගලයන් ඇසුරු මිසුරු කිරීමේදී මේ කියන ධර්මතාවයන් මේ කියන ලක්ෂණයන් ඔබේ ජීවිතයන් වලට සම්බන්ධ කරගන්න යහපත් ලක්ෂණ ජීවිතයන් තුල ඇති කරගන්න ගුණධර්ම යහපත් ගුණධර්ම ඇති කරගන්න සමාජයේ අන්‍යයන් ඇසුරු විසුරු කිරීමේදී ඇසුරට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන් පිළිබඳ ඉතා හොඳ යහපත් නුවණින් යුක්තව මනා විචාරශීලීව පුද්ගලයන් ඇසුරට සම්බන්ධ කරගන්න පවුලට සම්බන්ධ කරන් ජීවිතයට සම්බන්ධ කරගන්න මේ උතුම් සූත්‍ර දේශනාව තුළ ඒ කරුණ ඔබට ගෙනහැර දක්වන්නේ.